තෙරුවන් සරණයි. සගාය සූත්‍රය. බුද්ධ චරිත පිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථය. බුද්ධ චරිත පිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ සංයුත්ත නිකාය 4 වෙනි කාණ්ඩයේ 255 වෙනි පිටුව. මහණෙනි දෙවි මිනිසුන් රූපේහි ඇලුම් ඇත්තාහු රූපේහි ඇලුනාහු රූපේ සතුටු වූවහු වෙති මහණෙනි දෙවි මිනිස්සු රූපෙහි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇතිව වෙසෙත්. සද්දේහි ගන්ධේහි රසේහි අලුම් ඇත්තා හෝ පහසේ අලුම් ඇත්තා හෝ වෙති. මහණෙනි දෙවි මිනිස්සු දහම් අරමුණේ ඇලුම් ඇත්තා හෝ වෙති. ඇලුනාහු දහම්මි සතුටු වූ වෙති. මහණෙනි දෙවි මිනිසුන් ධාම්හි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් කැසිව වෙසෙත්. එතකොට මේ සගාය සූත්‍රයේ මීට කලිනුත් අපි පැහැදිලි කරලා තියෙනවා. මේ සගාය සූත්‍රයේ තියෙන විශේෂය තමයි අපි මේ කියන පැහැදිලි කිරීමෙන් ඔබට පැහැදිලි වේවි. මරුන් සහිත බමුන් සහිත මිනිසුන් සහිත දෙවියන් සහිත භූමියේ ඒ කියන්නේ පෘථග්ජන අසෘතත් පෘථග්ජන භූමියට යමක් කියයිද ලෝකෝත්තර භූමියට එය අසත්‍යක් මේ කියන ඒ බුදුන් වහන්සේ බුද්ධ දේශනාව තුළින්ම මනාකොට පැහැදිලි කරන කාරණා. මේක සගාය සූත්‍රයේ ඇත්තටම වැදගත්ම කාරණා. ඉතින් මේ සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා අලු දෙවියන් මිනිසුන් සහිත මේ ප්‍රජාව මේ අසකන දිවනාසය කය මන කියන මේ ආයතනවල වින ඒවයින් එන සුඛ අරමුණු ඒවට ඇලෙනවායි කියලා. ඒ අරමුණු වලට ඇලෙනවායි කියලා. ඒ අරමුණු වලට ඇලෙනවාය ඒ අරමුණු වෙනස් වෙන විට ඒ දුක ඇති වෙනවාය. ඒ අරමුණු ඇලෙන එකට ඇලිලා ගැටෙන එකට ගැටීම දුකක් කියලා කියනවා. ඇලීම සැපක් කියලා කියනවා. මේක තමයි මිනිසුන් මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත භූමියේ ස්වභාවය. මේ දෙවි මිනිසුන්ගේ ස්වභාවය විශේෂයෙන්ම මේ කාමයන් කෙරෙහි ලොල් වීම. කාම භූමිය කියන්නේ අපි දන්නවා සතර සදෙව්ලෝ මනුස්ස ලෝකේ සතර මහා අපාය. එතකොට මේ අපි මෙහෙම කතා කරාට ඔබට මේක ඇතුළාන්තයට ගියොත් මේ ධර්මයේ සත්‍ය හොයාගෙන යන කෙනෙකුට අමු වෙනවා. ඇත්තටම මේ 31 ලෝක ධාතුම සිත තුළින්ම දකින්න හැකියාවක් තියෙනවා. දැන් අපි සතෙක් ගත්තත් අපි ගත්තොත් තිරියන් සතෙක් ගත්තත් අපි කතා කරනවනේ සම්මුතිය තුළ කතා කරත් ඒ සතාට පවා ඒ කියන්නේ දැනෙන දැනීමක් විඥානයක් තියෙනවා. එතකොට ඒ විඥාන ධාතුව තුලත් තියෙනවා අවුවට ගැටෙනවා. දැන් අපි සුනකෙක් වගේ සතෙක් ගත්තොත් ඒ රස්නීර ගැටෙනින්ද ඒවලට ගිහිලා සැතපෙනවා. එතකොට මේ සතා වගේම තමයි මනුස්ස කියන සත්වයා. ඒ විදිහම තමයි මේ කාම භූමියේ සැප හොයනවා. සැපක් තියෙන බව දැනෙනවා. අන්නේ ඒ ස්වභාවය තමයි කාම භූමියේ ස්වභාවය. එතකොට මේ දෘෂ්ටිගත භූමිය, අවිද්‍යා භූමිය. එතකොට මේ භූමියට දැන් යහ දැන් හොඳයි කියලා කියන්නේ අර සැපයි කියන එකයි. නරකයි කියලා කියන්නේ සැපක් නැති එක. නමුත් බුදුන් වහන්සේ මේ අසෘත පු탁ජන භූමියට යමක් දේශනා කරයිද ලෝකෝත්තර භූමියට අසත්‍යක් මේ කියලා කියන්නේ දැන් ආර්ය භූමිය කියන්නේ සත්‍ය කියන්නේ මෙහෙම දෙයක් නැති බවනේ. එතකොට නැති බවක් තුල ඇත්තටම දැන් තියනවා කියලා හිතාගෙන ඒකට රැවටිලා ආ දිව්‍ය ලෝකයක් තියෙනවා. නිරයක් තියෙනවා. දැන් තියනවා කියලා ගත්තාම මොකද වෙන්නේ? ආ දෙවියොත් ඉන්නවා. එතකොට ඉන්නවා කියලා ගත්තාම මොකද වෙන්නේ? ඒ භූමිය දැන් ආර්ය භූමියද මිත්‍යා දෘෂ්ටික භූමියක් වෙනවා. ඒකට හේතුව තමයි දැන් ආර්ය ආර්ය භූමියේ නාම රූප වලින් මිදුණු තැන. නාම රූප වලින් මිදුණු තැන සිතුවිලි වල සත්‍ය දකින තැන. එතකොට සිතුවිලි ඇතුලේ හදන හැම දෙයක්ම විඥාන මායාව. විඥාන මායාව ගොඩනගන දේ සත්‍යයක් නෙමෙයි. ඒක තමයි පරම සත්‍ය ආර්ය භූමිය. නමුත් පෘ탁 පෘ탁ජන භූමිය කියන්නේ මිත්‍යා දෘෂ්ටික භූමිය ඔක්කොම ඇත්ත කරගෙන ඉන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටික භූමිය කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් හඳුනා ගන්න ඕනේ දෙයක් තමයි. දැන් අපි මේ සම්මාදිට්ඨිය කියලා පොත්වල ලියාගෙන තියෙන්නේ මොකද්ද? බලනකොට මේ දිවි ලෝකයක් නැහැ කියලා කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. දිවි ලෝකයක් තියෙනවා කියනවා නම් ඒක සම්මා දිට්ඨියක්. මේක තමයි සාමාන්‍ය ඔය දහම් පාසල් වල පිරිවෙන් වල උගන්වන්නේ ওই විදිහටනේ. එතකොට මෙලොවක් නැහැ, පරලොවක් නැහැ කියලා හිතනවා නම් ඒක ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක තමයි සාමාන්‍යයෙන් මේ ඔය ආ සම්මුතිය තුළ මිනිස්සු හදාගත්ත මිත්‍යා දෘෂ්ටියේ තියෙන සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටික භූමියේ සම්මාදිට්ඨියක් නැහැ කියුවේ ඒකයි. දැන් බුද්ධ දේශනේ එහෙම දෙයක් නැහැ. බුද්ධ දේශනේ බුදුන් වහන්සේ දේශනා කරනවා මිනිසුන් යමක් හිතනවා නම් ඒක ආර්ය භූමිය තුළ ඒ කියන්නේ සත්‍ය දකින්න කෙනෙකුට ඒක මිත්‍යා දෘෂ්ටියක් බව වැටහෙනවා. ඒ අවබෝධ කරගෙනයි ඒ භූමිය තුළ කටයුතු කරන්නේ. මේක මොවුන් රැවටිලා ඉන්නවා කියලා තේරුම් අරගෙන ඔවුන් සමග අත්තටම මේ රැවටිලා ඔවුන් දුක් විඳිනවා. මොහු දුකක් දුකකින් තොරව ඔවුන් සමග කටයුතු කරනවා. මේ අවබෝධයට පත්වීම සහ අවබෝධයට පත් නොවුණු අර මිත්‍යා දෘෂ්ටික භූමිය. නැතු මේකේ ලෝකෝත්තර භූමිය කියන්නේ ආ වෙනම එකක් මේ මේ පෘථග්ජන භූමිය කියන්නේ වෙනම එකක් එහෙම කතාවක් නෙමෙයි සත්‍ය අවබෝධ කරපු අය සත්‍ය අවබෝධ නොකරපු අය තමයි ඔය ඔය කඩාගෙන තියෙන කොටස් දෙකකට සත්‍ය අවබෝධය තුළ සත්‍ය අවබෝධ කරගෙන සාමාන්‍ය විදිහට කටයුතු කරන්නේ. එතකොට එතන පේන්නේ සත්‍ය අවබෝධ කරපු කෙනෙකුට පේන්නේ මේ අය ඉන්නේ දෘෂ්ටියක මේ අය හිතනවා මෙහෙම දේවල් තියෙනවා කියලා. මේ දැන් මේ හිතාගෙන ඉන්න දේවල් කොහෙවත් නැහැ. ඒවා තියෙනවා කියලා හිතන එක තමයි ඒ අයගේ තියෙන දෘෂ්ටිය. ඒ අයගේ තියෙන බොළඳකම. එතකොට ඒක අවබෝධයටපත් වුණු කෙනෙකුටයි වැටෙන්නේ. ඔතන ඔහොම කතාවක් මිසක් ආ මේ මේ මේ දිව්‍ය ලෝකයක් නෑ, නිරයක් නෑ, එවන් නෑ කියන එක මිත්‍යා දෘෂ්ටියක් කියන එක නෙමෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව ඒක තියෙනවා කියලා හිතන එකයි මිත්‍යා දෘෂ්ටිය. නමුත් මේ සාමාන්‍යයෙන් මේක හරි මේක නිකන් මතයක් විදියට අරගෙන මේක සම්ම මෙහෙම දෙයක් තියෙනවායි කියලා අරගෙන එහෙම කටයුතු කරන එක ඒක සාමාන්‍යයෙන් ඇත්තටම දෘෂ්ටිගත භූමිය. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම දැන් සාමාන්‍යයෙන් මේ ධර්මය අවබෝධයේ තියෙන කෙනෙකුට තමයි මේ අවබෝධය ඇති වෙන්නේ. ධර්ම අවබෝධයක් නැති අපි ගත්තොත් අන්‍යාගමිකයින්, නියත මිත්‍යා දෘෂ්ටිකයින්. ඒතකොට ඒවැනි ආයත මේ අවබෝධයක් නැහැ. ඔවුන් ඉන්නේ කොහොමත් සම්මාදිට්ඨිය කියලා හිතාගෙන අර මේ මෙහෙම මෙහෙම ලෝකයක් තියෙනවා මෙහෙම තියෙනවා කියන එක සම්මාදිට්ඨියක්. එතකොට එහෙම දෙයක් නැහැ කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටියක් කියලා තමයි ඒ ඒ මිත්‍යා දෘෂ්ටික භූමියේ හිතාගෙන ඉන්න ආකාරය. සම්මාදිට්ඨික භූමියේ තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. අපි මේ කතා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ ඒ භූමියේමයි. එහෙනම් අපි මේ කතා කරන්නේ ආර්යවරු දකින සත්‍ය. එහෙනම් මේ කතා කරන්නේ මේ ලෝකේ තියෙන සත්‍ය සත්‍යද අසත්‍යද කියන දෙක විතරයි. එහෙනම් මේ සත්‍යද කියන සත්‍ය දන්න කෙනා අතර මේ ලෝකෝත්තර භූමිය කියලා එහෙම දානවට වැඩිය සත්‍ය දන්න කෙනා. ඒ කියන්නේ අරියානන් දස්සාවේ කියන කෙනා. අරිය ධම්මේසු දස්සාවේ. එතකොට අරියානන් දස්සාවේ අරිය ධම්මේ අරිය ධම්මේසු කෝවිතෝ. අනේ කෙනා තමයි අරිය ධම්මේසු විනයෝ. එතකොට මේ ආර්ය සත්‍ය දන්න කෙනා තමයි ආර්ය ධර්ම දන්න කෙනා කියලා කියන්නේ. එතකොට මෙතනින් තමයි ඔබ මේ ධර්මයේ හොඳින් ප්‍රවේශයට එන්න ඕනේ. මොකද අපිට වැඩක් නැහැ අනිත් ආගම්වල මේ තියෙන දෘෂ්ටිකාන්තාරය තියෙනවා. අපිට වැදගත් වෙන්නේ යමෙක් මේ සත්‍ය අවබෝධ කරනවා ඒ බුද්ධ ධර්මය කියන්නේ සත්‍ය දේශනා කරනවා. සත්‍ය දේශනා කරනකොට මේක මේ විදිහට පිරිසුදුව දකින්න පුළුවන්. අපි අපි ඇත්තටම බුද්ධ දර්ශනය පැහැදිලි කරනකොට මේක මනාවකට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට අපි අපි ඉන්නේ හැමෝම ඉන්නේ දෘෂ්ටියක කියලා ඒ දෘෂ්ටිය ඇතුළෙත් අපි හිතන් ඉන්නවා මේක හොඳයි මේක නරකයි කියලා දෙපැත්තක්. ඒක මේ හැමතැනම තියෙන සාමාන්‍ය සබදාමීම ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකෙන් හේතු ගන්නෙ නෑ. ආ මේවා මේවා විශ්වාස කරන්නේ නැත්තම් දිව්‍ය ලෝකයක් තියෙනක විශ්වාස කරන්නේ නැත්තම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියන එක නෙමෙයි. මේ ධර්මය නොදන්න කෙනාට ඒක මිත්‍යා දෘෂ්ටිය. අයියේ. ඔවුන්ට තියෙනවා ඔවුන් හොඳයි කියලා හිතාගත්ත හොඳයි කියලා කටයුතු කරන පැත්තකුත් ඒ වගේම නරකයි කියලා හිතාගෙන කටයුතු කරන පැත්තකුත්. ඒ හොඳ නරක ඒත් තියෙන අන්ත දෙකක්ම තමයි. ඒ අන්ත වලින් මිදෙන තැනක් තමයි මේ ආර්ය භූමියේ තියෙන්නේ. හොඳ නරක කියන අන්ත දෙකක් නෙමෙයි. සත්‍යද සත්‍ය නොදන්න කමයි කියන තැන. එතකොට එතන තියෙන්නේ සත්‍ය. සත්‍ය නම් සත්‍යමයි. සත්‍ය නොදන්න තාක් අපි ඉන්නේ අවිද්‍යාවේ. ඔන්න ඔතනයි දකින්න ඕනේ තැන. ඒකයි මේ පළවෙනි කොටසේදී අපිට දකින්න ලැබෙන්නේ මහණෙනි දෙවි මිනිසුන් සහිත රූපේ ඇලුම්ැත්තා වූ රූපේ ඇලුනා වූ රූපේ සතුටු වූවා වූ වෙති. ඒ කියන්නේ රූපේ ඇත්ත කරගෙන රූපේට බැසගෙන රූපේ කියන්නේ මේ පොත මේසේ ඇඳ කියන්නේ රූපේ. රූපේ ඇත්ත කරගෙන ඉන්න භූමිය තමයි දෙවි මිනිසුන් සහිත භූමිය. ඒ මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත භූමිය තමයි මේ කතා කරන්නේ. එතකොට රූපා රාමා භික්ඛවේ දේව මනුස්සා රූප රතා රූප සම්මුදිතා රූප විපරිණාම විරාග නිරෝධෝ නිරෝධා දුක්ඛා භික්ඛවේ දේව මනුස්සා විහෙරති එතකොට මෙන්න මේක තමයි බුදුන් වහන්සේ මේ මෙතන පැහැදිලි කරන්නේ මහණෙනි දෙවි මිනිසුන් රූපේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇසිව වෙසෙත්. ඒ කියන්නේ මේ රූපේ කියන එක පවතින එක නෙමෙයිනේ රූපේ කියන්නේ අදාගත මනක්කල්පිතයන්. අපි මේ හිතන එකක්නේ. ඒතකොට ඒක සත්‍යයක් නෙමෙයි. ඒක සත්‍යයක් නොවන විට ඒ කියන්නේ සත්‍ය ඉස්මතු වෙනවනේ යම් මොහොතක හැමදාම රවටෙලා ඉන්න බෑනේ. අන්න ඒක ඉස්මතු වෙනකොට අන්න ඒක විපරිණාම වෙනකොට ඒ විරාගයට යනකොට මිනිසුන් රූපේ වෙනස් වෙදයි. රූපේ ඒ වෙනස වෙනස් වීමෙන් විරාගයෙන්, නිරෝධයෙන් දුක් ඇතිව වෙසේ. එතකොට මේ මිනිස්යාට දුක තියෙන්නේ මේ නැති දෙයක් තියනවා කියලා ගන්න නිසයි. මේ මිනිස්සයා නැති දෙයක් තියනවා කියලා හිතාගෙන ඒක ඇත්ත කරගෙන ඒකට බැසගෙන හිටියට ඒක සත්‍යයක් නෙමෙයි. ඒ නිසා දුකමයි උරුමයි. දුකමයි හටගන්නේ දුකමයි පවතින්නේ දුකමයි නිරෝධ වෙන්නේ කිව්වේ ඔන්න ඔය නිසයි. එහෙනම් මේ දුක ආර්ය සත්‍ය කියලා කියන්නේ එහෙනම් අපි ආර්ය කියලා කියන්නේ සත්‍යය. එහෙනම් මේ සත්‍යය තමයි එහෙනම් දුක ආර්ය සත්‍ය කියනකොට අපිට හටගත්තොත් දෙයක් සමුදේ නම් ඒ දුකමයි. එහෙනම් දෙයක් තිබ්බොත් සමුදේ තියෙන තැන දුකක් තියෙනවා. එහෙනම් ඒකේ සත්‍ය දැක්කොත් තමයි ඒකේ නිරෝධයක් තියෙන්නේ. එහෙම වුණොත් තමයි ඒ දකින්න එක තමයි මාර්ගය කියන්නේ. එතකොට මෙන්න මේ සාමාන්‍ය සාමාන්‍ය කෙනෙක්ට මේ අවබෝධය නැතිනම් ඒ කෙනා එතන ඉෂ්ඨාකාන්තා මනාපා කියන එක ගන්නවා. ඒ කියන්නේ ඇලීම ගන්නවා. සපක් විදියට. එතකොට ඒ විනාශය ගන්නවා දුකක් විදියට. ඇත්තටම මේ තමයි දෝලනේ. සැපේ දුකේ දෝලනේ. අපි කියන්නේ ඔර්ලෝසුවේ බට්ටා වගේ සැපේ දුකේ මේ වස්තුතවත් පු탁ගෙන මිනිස්සයා දුවනවා කියලා. ඒ කියන්නේ එක්කෝ රාගයේ, ද්වේෂයේ, රාගයේ, ද්වේෂයේ, මෝහයේ දුවනවා. ඒකම තමයි මේ අන්ත දෙකක් අපිට දෙයක් කියලා ගත්තොත් ඒ දෙකට එක්කෝ ඇලෙනවා, ගැටෙනවා. ඕකම තමයි රාග දේශ කියන්නේ. ඕකම තමයි මේ අන්ත දෙකක් තියනවා කියලා ගත්තොත් ඒ තියනවා කියන තැන සාපේක්ෂයක් තියෙන. අන්ත දෙකක් තියෙන. එතනමයි ඇලීම ගැටීම. එතනමයි අපි ජීවත් වෙනවා කියන කතාව ගොඩනගන්නේ. ඒතු ඒ තුලමයි ඊට අවශ්‍ය කරන ඒ තණ්හාමාන දික්ටි කියන ඒ ඒ ස්වභාවය සකස් වෙන්නේ ආරාමයි. මානයක් මිම්මක් ඒ මත ගොඩනගෙන තණ්හාවක්. එතකොට ඒක දකින්න මමෙක් කියලා ගැනීමත් ඒ තමයි මේ ස්වාමසිය මේ ස්වත් මම මගේ මගේ ආත්මය කියන මේ නියත මේ මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ හරහායි. එතකොට මහණෙනි අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවන් නිස්සරණ තතුසේ දැන රූපේ ඇලුම් නැත්තේ රූපේ නොඇලුනේ රූපේ සතුටු නූහෝ වෙති ඒ කියන්නේ දැන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පත් වෙනවා කියලා කිව්වෙත් මරුම් බබුන් මිනිසුන් සහිත භූමියටනේ ඒකට හේතුව දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්ව ප්‍රජාවට ඒකේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය අවබෝධ කිරීමමයි සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ දෙයක් තියෙනවා කියලා ගත්ත භූමියේ තමයි මේ දෙවියන් සහිත මරුන් සහිත මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව කියන්නේ. ඒ කියන්නේ ආත්ම දිට්ඨිය කියන්නේ සත්පුජ්‍යල දෘෂ්ටිය කියන්නේ මේ නැති දෙයක් තියෙනවා කියලා ගන්න එක. ඒකනේ සක්කාය දෘෂ්ටිය කියන්නේ ඒකනේ සත්පුජ්‍යල දෘෂ්ටිය කියන්නේ. ඒතොර ඒක තමයි දෙවි මිනිසුන් සහිත ප්‍රජාව. ඒතොර ඒ ප්‍රජාව තුළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ එහෙම දෙයක් නැති බව අවබෝධ කරලා බුද්ධ කියන ශුන්්‍යතාවයට ඇවිල්ලා අන සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා තමා විසින් මේ අවබෝධ කරගත්ත නිසා. ඒතොර අන්නේ ප්‍රජාව මහණෙනි අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් සමුදයත් ආස්වාදයත් ආදීනවා නිස්සරණයත් තතුසේ දැන රූපේ ඇලුම් නැත්තේ රූපේ නොඇලුනේ රූපේ සතුටු නූ වෙති මහණෙනි තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් විරාගයේ නිරෝධේ සුව ඇතිව වෙසේ. ශබ්ද, ගන්ධ, රස එතකොට මෙතන කියනවා මහණෙනි තථාගත තෙමේ රූපයේ නොඇලුනේහි රූපයේ සතුරු නොවුයේ. අන්න තථාගත තෙමේ. එතකොට මෙතනදී ඒ කියන්නේ මේ සත්‍ය දකින කෙනා සත්‍ය දකින කෙනා රූපේ ඇත්ත කරගෙන නැහැ. රූපයක් තියෙනවා කියලා අරගෙන නැහැ. ඒ රූපයට ඇලෙන්නේ නැහැ. ඒ රූපයට ඒක නිසා සතුටක් නැහැ. ආස්වාද ආදීන නිස්සරණ දකින්න කියන්නේ ඒකනේ. ඒතර ආස්වාදයන්ත ආදීනවන්ත නිස්සරණන්ත කියන්නේ සමුදයන්ත අච්චගමයන්ත ආස්වාදයන්ත ආදීනවන්ත නිස්සරණන්ත. කියන්නේ ඇති වෙන හැටිත් දකිනවා, ඒක නැති වෙන හැටිත් දකිනවා. එහෙම දකින කෙනා ඒකේ ආදීනව දකින දෙයක් කියලා ගන්න ගත්තොත් ඒක අස්තක ඒ කියන්නේ ආස්වාදේ ආදීනව නිස්සරණ කියන්නේ ඒකම. එතකොට සමුදයන්ච අත්ගමයන්ත ආස්වාදයන්ත ආදීනයන්ත නිස්සාරණන්ත අසුසේ දැන රූපේ අත්ත කරගන්නේ නැහැ කියන්නේ. ඒතකොට බාහිර දෙයක් තියෙනවා කියලා හම්බ වෙන්නේ නැහැ සත්‍ය දකින්න කෙනාට. ඒ කෙනා ඇලෙන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් එයාට ඒක සමුදේ දකිනවා කියන්නේ දෙයක් නැති බව දකිනවා. අස්තගමනන්ත කියන්නේ ඒ වුණොත් ඒක ඇත්තක් වෙන්නේ ඒක දෙයක් හම්බු වෙන්නේ නැහැ. අස්තගමී. ඒක සත්‍ය දැකලා මිදෙනවා. නැයිම දෙයක් නැති බව සිතින් මිදෙනවා. ඒක ඒක සිතට වටිනාකමක් එන්නේ එන අරමුණට. ඒතර අරමුණනේ මේ අපි කතා කරන්නේ මේ මුළු ධර්මයේ සිත ගැනනේ. එහෙනම් ඒ අරමුණනේ මේ හැදෙන හැටනේ කතා කරන්නේ. ඒතර ඒකේ ආස්වාදය දකිනවා. දෙයක් කියලා ගත්තොත් ඒකට ඇලෙන හැටි ආදීනෝ දකිනවා එම හැදුණු හැටි එමුණොත් ඒක දෙයක් නැති බව දකින අන්න නිස්සාරණේ එමුණොත් ඒක අත්හැරන ආස්වාදාදෙන නිස්සාරණ දකිනවා කියන්නේ නිවන් මඟ එතකොට එතරින් තමයි ඒකේ නිරෝධයෙන් සුව ඇතිව වෙසේ විරාගයෙන් නිරෝධයෙන් සුව ඇතිව වෙසේ රූපේ. ඒතර මේ කතා කරා. ඒතර ශබ්ද ගන්ධ වර්ණ රස පහස මේ සියල්ලම දැන් ආයතන ඔස්සේන ద్వාර ඔස්සේන අරමුණු. අරමුණුත් එහෙමයි ආස්වාද ආදීන නිස්සරණ දකින්න කෙනා ඒකට නොඇලෙ ඇලෙන්නේ නැහැ. ඒකට එතකොට නොඇලි වාසය කරනවා කියන එක. එතකොට ධර්මයේ සමුදයත් ඒ විදිහටම කතා කරනවා ආයතන 6 ගැනම. එතකොට නොඇලුනේ දහම් මේ සතුරු නොවේ සතුරු නොවේ වෙයි. මහණෙනි තථාගත තෙමේ ධර්මයන්ගේ වෙනස් වීමෙන් විරාගයේ Nirodhen සුව ඇතිව විසේ. භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක. සුගත වූ ශාස්ත්‍රූන් වහන්සේ මෙසේ පවසා යලි මතුද මේ වදාළසේක අනුදාන වාක්‍යයක් දැන් දේශනා කරනවා. බුදුන් වහන්සේ මේ පැහැදිලි කිරීම කළා. තථාගතෝ ච කෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපාණං සමුදයංච අත්ථගමයන්ච ආස්වාදයන්ත ආදීනවංච නිස්සරණයන්ත යතා භූතං විදිත්වාන රූපාරා රාමෝ න රූප රතෝ න රූප සමුදිතෝ රූප විපරිණාම විරාග නිරෝධෝ සුකෝ භික්ඛවේ තථාගතෝ විහෙරති සද්ධාන ගන්ධාන රසාන පොට්ටබ්බාන ධම්මාන සමුදයන්ත අත්තකමයන්ත ආස්වාදයන්ත ආදීනවන්ත නිස්සරණංච අයතා භූතං විදිත්වාන ධම්මාරාමෝ න ධම්මා රතෝ න ධම්ම සමුදිතෝ ධම්ම විපරිණාම විරාග නිරෝධෝ සුකෝ භික්ඛවේ තථාගතෝ විහෙරති इति ඉදමෝ ඉදමෝ භගවා ඉදං වත්තා සුගතෝ අතාපරා ඒතද වෝච සත්තා ඊට පස්සේ ඔන්න බුදුන් වහන්සේ දැන් මේකේ තවත් හොඳින් පැහැදිලි කරනවා මේ කියපු ටික. ඊට කැමැති මනවඩන සියලු රූප ශබ්ද ගන්ධ රස පහස යම්තාක් ඇතැයි කියනු ලැබේද දෙවියන් සහිත ලෝවැස්සා විසින් මොහු සුවයයි සම්මතය. යම් තැනක නිරුද්ධ වේද එය ඔවුන් විසින් දුක්ඛයි සම්මතය. ඔන්න දැන් බුදුන් වහන්සේ මේක හොඳින් පැහැදිලි කරනවා. දැන් රූප, සද්දා, රස, ගන්ධා, පහස. දැන් මේ ආයතන වලින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ධම්මාච කේවලා, itta කාන්තා මනාපා ච ආයතනති උච්චති. එතකොට මේ මනවඩන රුව බඳින මේ ඉෂ්ඨකාන්ත මනාපයි කියලා ගන්න එක ඇලෙන එක දෙයක් තියෙනවා කියලා දැනෙන එක අන්නේ අන්නේ ගත්ත භාවය ඒකම තමයි එතකොට මේ කියන්නේ දෙවියන් සහිත ලෝවැසියෝ විසින් සුවයයි සම්මතය එතකොට මේ දෙවියන් මරුන් බබුන් මිනිසුන් සහිත දැන් මේ කාම භූමිය ගැන අපි කතා කරන්නේ. බුදුන් වහන්සේ කතා කරන්නේ මේ සත්පුජ්‍යල භාවයෙන් ගන්න භූමිය කාම භූමිය. මේකේ දෙයක් තියෙනවා කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා මිනිස්සු ඉන්නවා දෙවියෝ ඉන්නවා මේවා ඔක්කොම තියෙනවා කියලා ගත්ත තැන අන්න ඒ මිනිස්සු විසින්ම හදාගත්ත දෘෂ්ටියක ඉන්නවා සුවයයි කියලා හිතාගෙන දෘෂ්ටියක සත්‍යයක් නෙමෙයි මායාවක කොටු වෙලා ඉන්නවා. යම් තැනක එය නිරුද්ධ වෙනවා නම් මොහු නිරුද්ධ වෙන. ඒ කියන්නේ ඒක පවතින්නේ එහෙම තියනවා කියලා ගත්තට එහෙම තියෙන දෙයක් නැහැ. කවදාවත් කිසි කෙනෙක් එහෙම කවටවත් එහෙම එළියෙන් එහෙනම් ඉතින් මේ යුද්ධ ඔක්කොම දෙයියන්ට නවත්තන්න පුළුවන්. ඔබ ඔබ ඔබ දන්නවා ලංකාවේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. බෝම්බ ගහගෙන ඇඟේ බැඳගෙන ඇවිල්ලා කෝච්චිවල බස්වල බිල්ඩින් වල පුපුරවගත්. අන්තිමට සෑහෙන මිනිස් සංහාර සිද්ධ වුණා. අද මේ දන්න මේ වෙනකොට දැන් දන්නා දැන් රුසියාවේ ඒ යුක්‍රේනයේ තියෙන යුද්ධේ විශාල ප්‍රමාණයක් මැරෙනවා. එතකොට ඔබ දැක්කා ඇමරිකාව මේ මේ ගල්ෆ් ප්‍රදේශයට මේ අරාබිකරයට විශාල ප්‍රමාණයක් රටවල් පිටින් බෝම්බ දදා විනාශ කර කර මිනිස්සු මැරුවා. ඒ වගේම ඔබ දන්නවා එතකොට හිරෝෂිමාවට පරමාණු බෝම්බ දානවා මුළු රටක්ම නැති කරා. එතකොට ඇයි කෝ මේවා කරනකොට කෝ දෙයියෝ කොහෙද ඉන්නේ? කෝ ඒ දෙයියෝ කෝ මේ මිත්‍යා දෘෂ්ටිය හැමදාම ඔය දුම් අල්ලා අල්ලා වැඳ වැඳ ඉන්න දෙයියෝ කෝ අහකබලාගෙන දින්නේ. මේ මිනිස්සු මැරෙන්න ඉඩ දීලා තින්නේ. ඔක්කොම බොරු නේද? අමූලික බොරුනේ. තනිකර මිත්‍යා දෘෂ්ටිනේ. බුදුන් වහන්සේ ඒත් බව තමයි මේ දේශනා කරන්නේ. යමෙක් මේවා තියෙනවා කියලා හිතන තැන ඔවුන් දෘෂ්ටිවල ඉන්නවා තියෙනවායි කියලා හිතාගෙන. නමුත් එහෙම දෙයක් නැති බව ඔවුන්ට වැටහෙනකොට ඔවුන් දුකට වැටෙනවා. ඒක මේ වාක්‍ය තුලම තියෙනවා. දෙවියන් සහිතයි කියලා හිතාගෙන මිනිස්සු ඉන්නවය අපි හැම දෙයක්ම තියෙනවයි කියලා හිතාගෙන නමුත් ඒ හිතාගෙන ඔවුන් ඒක සැපයි කියලා හිතාගෙන ජීවත් වෙනවා. නමුත් ඒක සත්‍යයක් වෙනකොට ඒ කියන්නේ ඒක බොරුවක් වෙනකොට ඒක ඒක වෙනස් වෙනකොට අන්න ඒක මිනිස්සුම කියනවා දැන් දුකයි දැන් ඔන්න මැරෙනවා දැන් ඔන්න මේව වෙනවා මේ මිනිස්සුම ඉන්න දෘෂ්ටි ගොඩේ මිනිස්සුම අතරමං වෙලා තියෙන බව කියනවා. ඒකයි කිව්වේ මෙතන සම්මා සම්බුද්ධ මෙහෙම දෙයක් නැති බව අවබෝධ කරන එකයි කියන්නේ. ඒ වාක්‍ය ටික හොඳට බලන්න. සදේවකස්ස ලෝකස්ස එතේ වෝ සුඛ සම්මතා යත් චේතෝ නිරුජ්ජಂತಿ තන් තේසං දුක්ඛ සම්මතං එතකොට මේ මිනිස්සු විසින්ම සම්මත කරගෙන මේක සැපයි මීට වැඩිය සැප තියෙනවා දිව්‍ය ලෝකේ කියලා මිනිස්සු විසින්ම සැපයි කියලා හිතාගෙන පිනෝමින් ඉන්නවා නමුත් ඒව සේරම බොරුවක් වෙලා ඒව මිත්‍යාව දැනනකොට මිනිස්සු දුකට වැටෙනවා ඇයි ඔවුන් සේරම ඔවුන් මේ බොරුවක් මේ ඉන්නවා කියලා මමත් ඉන්නවා කියලා ගත්තට මම කියලා කෙනෙකුත් නැහැ. අන්තිමට ඒ කෙනත් මැරෙනවා. මැරෙනවා කියන්නේ මොකද්ද මේ? මැරෙනවා කියන්නේ මේ මිනිස්සු පොළොවට පස් වෙන එක ශරීරේ. නමුත් මේ සිතනේ මැරෙන්නේ. සිත නැති නිසානේ ওই කය එන තියාගත එකේ. දැන් සිත නැති වුණාට කය තියෙනවනේ. කය මැරිලා නැහැනේ. දැන් සිතනේ මැරලා තියෙන්නේ. එහෙනම් ඉතින් ওই කය ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. ওই ඩීප් ප්‍රෙෂර් වල දා. ඉතින් වැඩක් නැහැනේ. අයියේ. සිත හැම මොහොතෙම අර ආස්වාස ප්‍රාස්වාස වෙනකන් හුස්ම වැටෙනකන් මේ ස්පාක් එක සිද්ධ වෙනවා. අපි කිව්වේ මේ මේ අසකන දිවනාසය කයමන කියන සෙන්සර්ස් වල ස්පාක් වීම. මුළු කයම උණුසුම සීතල තද ගතිය දැනෙන ස්පාක් එකක්. එතකොට වර්ණයට මේ චක්කු මෙතන ඇස කණ්ණාඩියක් වගේ ස්පාක් වෙනවා. එතකොට ශබ්දෙට මේ කන කියන සංසංක පඩල ස්පාක් වෙනවා. ඒක සෙන්සස් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒවෙන් එන ඒවයි මේ එන අපි මේ ගත්ත අපි මේ අපි මේ හදාගත්ත දේ ඇත්තක් නෙමෙයි. ඒක ඇවිල්ලා සබහාදාම. ඒ සබහාදාම සත්වපුජ්‍යල කතාවක් නැහැ. ඕක ඕක නොතේරෙන කමට තමයි අර දෘෂ්ටියක මායාවක දේ දුන්නක් පායලා වගේ මේ ඒ අර ආත්මීය වගේ දැනෙන දැනීමට අර වේගයෙන් ස්පාක් වෙනකොට ශබ්ද වර්ණ ගන්ධ රස සේරම එකතු වෙලා දෘෂ්ටියක්ද සක්කා දෘෂ්ටි කියලා අපික රූපපත්තිකෝ ආවසෝ රූපාංගදේ රූපයක් ඇදලා අර එක පින්තූරයක් ෆොටෝ එකක් ගාලා ගාලා ගාලා අර අන්තිම රීල් එක ඇවලා වගේ අන්තිම කැමරාවේ ඒව සේරම වේගයෙන් ඇරලා අර ෆිල්ම් එකක් ඇදුවා වගේ අර කැමරාවෙන් ගහුව අර රීල් එක සේරම වේගෙන් ඇරලානේ ওই ෆිල්ම් එක හදන්නේ එතකොටනේ අර මේ අපිට ෆිල්ම් එකේ පේන කාටුන් හදන පින්තූර ගොඩාක් යවලා අන්තිමට ත්‍රිමාණ වෙලා අපේ මේ විදිහට අද අපිට ත්‍රිමාණ වෙලා පේනවා. නමුත් මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවනම් කෝටි 800ව තමන්ගේ සිත්වල මැවුණු මෙන්න මේ විඤ්ඤාණ මායාවේ අතරමං වෙලා ඉන්නවා. හිතා ගන්න බැරුව ඉන්නවා. මේ අපි ඉන්නවා. ආ මේ හුස්ම නැවතෙනකොට ආ අපි මලා. මේක බොරුවක්. ඒකට හේතුව තමයි හැම ෂණේම මේ ආස්වාස ප්‍රාස්වාස සිද්ධ වෙනකන් ඇති වෙන නැති වෙන මේ සිත් පරම්පරා ඒ කියන්නේ මෙතන ස්පාක් එකේ සිද්ධ වෙන ආකාරය සිත් පරම්පරාවෙන් මේක අන්තිම දරුවෝ කියලා හදාගෙන, ගෙවල් කියලා හදාගෙන, මමී කියලා හදාගෙන, මේවයි කියලා හදාගෙන, ලෝකයක් කියලා හදාගෙන මේ මිනිසා විඳින දුක බුදු ඇසින් දැකලා. ඒ කියන්නේ බුදු ඇසින් කියන වෙන මොකුත් නෙවෙයි. බුදුන් වහන්සේ සිද්ධාර්ථාපස්තුමා විදියට සාමාන්‍ය පුත මේ විදියට මායාවේ රැවටලා හිටියේ. ඒ සිද්ධාර්ථ කුමාරයා විදියට. පස්සේ මේ සත්‍ය අවබෝධ කරාම සත්‍ය පුජ්‍යලයක් නැති බව අවබෝධ කරනවා. ඒයි බුද්ධ කියන්නේ. ඒ ශුන්‍ය ස්වභාවය අවබෝධ වීමයි අන්න මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත ඒ අසෘතවත් පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික භූමියට සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේ ඒකයි. එතකොට ඒක මේ සූත්‍රය තුල මනාකොට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි සක්කාය යාගේ මෙතන සත්‍ය සක්කාය යාගේ වැලැක්ම සුවයයි ආර්යයන් විසින් දක්නාලාදී දක්නවුන්ගේ මෙය නුවණැත්තන්ගේ මේ ඥාන දර්ශනය මුළු ලෝකයා හා විරුද්ධ වේ. ඒ කියන්නේ ආර්යයන් විසින් දකින්න කියන්නේ මේ සත්‍ය දකින්න අය තමයි ආර්යයන් කියන්නේ. ආර්යයන් කියන්නේ අපි කියවනේ මේ දෘෂ්ටියේ රැවටුණු අය නෙමෙයි දෙයක් තියෙනවා කියලා ගත්ත අය නෙමෙයි. දෙයක් නැති බව දකින්න කෙනා තමයි ආර්යයන් කියන්නේ. ආර්යයන්ට දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ ඔවුන් සත්‍යයි දකින්නේ. අන්න ඒකේ නා දැන් මෙතන තේරුම ලියලා තියෙන වාක්‍ය ටික ගැලපෙන්නේ නැහැ. මේ වාක්‍ය ටික ගැලපෙන්නේ නැති බව පේනවා. ඒතර සක්කාය වැලක්ම සුවයයි ආර්යයන් විසින් දක්නාලද මේක හොඳට පැහැදිලි කරන්න පුළුවන් මේකේ සූත්‍රය අපි බලමු පාලි වචනෙන් කොහොමද තියෙන්නේ කියලා. එතකොට සුකාන්ති දිට්ඨ මරියේ සක්කාය සු පරෝ ධනං පච්චනී කමිදං හෝති සබ්බ ලෝකේන පස්සතං එතකොට ඒක තමයි මේ කියන්නේ සක්කායාගේ වැලැක්ම සෝයයි ආර්යයන් විසින් දක්නාලාදී ඒ කියන්නේ සත්වයා කියලා පුජ්‍යලයක් කියලා සත්වේ පුජ්‍යලයක් කියලා ගත්ත එක එහෙම නොදකිනවනම් ඒකේ වැලක්ම කියන්නේ එහෙම දකින් නැත්තම් ගන්නෙ නැත්තම් අන්න ඒකයි සැපේ කියලා කියන්නේ. සැපේ කියලා කියන්නේ රැවටීම නෙමෙයි නොරැවටීම. එහෙනම් මිරිගුවක් පස්සේ දුවන මුවාට විච්ච දේ ඔය ආසාවයි තණ්හාවයි පිනවන්න ගිහිල්ලා මේ මිනිස්සයා ජීවිත කාලෙම දුක් විඳලා දුක් විඳලා මැරිලා යනවා. ඒකට හේතුව නැති සැපයක් හොයන්න ගිහිල්ලා මැරිලා යනවා. ඒ සැපයි කියලා කියන්නේම මිරිගුවක්. ඒකමයි තණ්හාව කියන්නේ. ඒ තණ්හාව පස්සේ දුවන එකයි අද බලන්න බාහිර දෙයක් තියෙනවා කියලා හිතාගෙන අරගෙන හොරකම් කරන හැටි මේ සල්ලිද මොනවද මොකද්ද මේ අන්තිමටම ඇති පළත් තියෙනවා අන්තිමට බලනවා අර හතර රියනට පෙට්ටියට දාන්න පුළුවන්ද ওই account එකේ තියෙන සල්ලි. එහෙම නැත්නම් ඔය ඔය ඔය සේරම බලන්න ඇති ඵලය මොකක්ද? අර රත්තරන්ද මේවද මේවද කියලා වැඩක් තියෙනවා. ඒ එකක්වත් මේ මිනිස්සුන්ට මේ අක්කර ගණන් තිබ්බත් වැඩක් තියෙනවා. මේ මේව නමට නේද තියෙන්නේ. මේව නිකන් අපි හිතාගෙන නේද ඉන්නේ. ওই කොලේක ලියාගත්තට මහ පොළොව බෙදන්න පුළුවන්. මහ පොළොව කාටවත් බෙදන්න බෑ. මේ මහ පොළොව හැමෝම පොළොවේ පස්සෙන පොළොව. ඒ කියන්නේ මේ මහ පොළොවේ පස්වලිම තමයි ශරීරත් ඇදලා තියෙන්නේ. ඒකත් මේ මරණව සවාදාමට අයිති මේ දුෂ්ටි කාන්තාරේන මිත්‍යා දුෂ්ටික මිනිස්සුන්ට මේ සත්‍ය අවබෝධ කරනවා කියන එක ලේසි වෙන්නේ ඒකම තමයි මේ පෙන්නන්නේ. එතකොට මෙතනම කියනවා දෙයක් තියෙනවා කියලා මමත් ඉන්නවා කියලා සක්කාය කියලා ගන්න තැන ඒ හිතන නිසාම ඒ කෙනා වැටෙන දුක ඒක ආර්යයන් දකිනවා. ඒක දැකලා ඒකේ මිදීම තමයි ආර්යයන් විසින් දක්නා ලදී. එතකොට එතකොට ඒ දක්නෝගේ මේ නුවණැත්තාගේ ඒ කියන්නේ නාරද ඥාන දර්ශනේ. ඒ කියන්නේ අර අපි කියනනේ දර්ශන සමාපත්තිය කියලා. අන්නේ සත්‍ය දකින ඥාන දර්ශනේ තියෙන කෙනාට මුළු ලෝකය හා ඒ කියන්නේ ඒ මුළු ලෝකයේම දරන මතයට ඒක විරුද්ධව වුණත් එයයි සත්‍ය කියලායි බුදුන් වහන්සේ දේශනා කළා. මුළු ලෝකෙම දරන මතයට විරුද්ධ වුණත් ඒ එයා තමයි මහා පුරුෂෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරා. සත්‍ය යමෙක් දකිනම් ඔහු මහා පුරුෂයෙක් කියලා. ඒ බුදුන් වහන්සේ දේශනා කරන යෝබන්තේ විදිත්වාන් මජ්ජේ මන්තා නලිප්පති. තම්රුහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජක. ඒ කියන්නේ ඇත්තටම තියෙනවා කියලා නැහැ කියලා ගන්න අන්ත දෙකේ මිදුනොත් යමෙක් දෙයක් කියලා දෙයක් නැති බව දැක්කොත් අන්න මහා පුරුෂයෙක් කියලා කියනවා. ඒක තමයි පරම සත්‍ය. අන්නහු දැන් මෙතන ඊගාව අපි කොටසට ගියොත් අන්හු යමක් සුව විසින් දකිද්ද ආර්යෝ එය දුක් විසින් කියත් ඒ කියන්නේ මේ පෘ탁ජන භූමියේ අසෘතවත් පෘ탁ජනයා මේ මිනිසුන් දෙවියන් මරුන් මේ ඔක්කොම ඉන්නවා කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා නිරයක් තියෙනවා මමත් ඉන්නවා ඔක්කොම ඉන්නවා කියන මෙන්න මේ අසෘත මෝහගන අන්ධකාරයේ ඉන්න ඒ මිත්‍යා දෘෂ්ටිකයාට ඒ ඒ පෘ탁ජන භූමියේ ඉන්න මිත්‍යා දෘෂ්ටිකයාට ඒ කියනවා ඒ අය විඳින්නේ ඒ දුක් විසින් ඒ අය දුක් විඳින බව ආර්ය නුවණින් දකිත් කියලා. සෝ විසින් ඔවුන් සුවයයි කියලා හිතාගෙන සැපයි කියලා හිතාගෙන කියද්ද ආර්යෝ ඒ දුක් විසින් කියත්. එතකොට ආර්යයන් විසින් දුකයි කියලා පෙන්වන්නේ මේ මිනිස්සු සැපයි කියලා කියන දේ. එතකොට අන්හු යමක් දුක් විසින් කියද්ද ආර්යෝ එය සුව විසින් දකිත්. දැන් ඊට පස්සේ දැන් දැන් සාමාන්‍ය සත්පුජ්‍යල භූමිය තුල දෙයක් තියෙනවා කියලා ගත්ත භූමිය තුල දැන් දුකයි කියලා කියන්නේ මේ දැන් දැන් මේ සත්‍ය ස්වභාවය තමයි දැන් ඕන ඕනම දෙයක් ඇත්තටම එහෙම පවතින දෙයක් නෙමෙයි. ඒක ඇත්ත දකිනවා. ඇත්ත දකිනකොට එහෙම දෙයක් නැති බව වැටෙනවා. අර එතකොට දුකයි. ඒක තමයි දුක කියලා මිනිස්සු කියන්නේ. නමුත් ආර්යයන් කියන්නේ එයමයි සැප. ඒකයි ආර්ය භූමිය කියන්නේ සැපයි කියලා පෘථග්ජන භූමිය දුකයි කියන එක. හැබැයි මේ ආර්ය භූමිය කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ සත්‍ය අවබෝධ කරන කෙනා සත්‍ය අවබෝධයටපත් වීමයි ආර්ය භූමිය. සත්‍ය නොදන්න කෙනා මිත්‍යා දෘෂ්ටික භූමිය. ඕකයි භූමි දෙක. මෙතනමයි තියෙන්නේ. ඔබ සත්‍ය අවබෝධ කරොත් ඔබ මේ මොහොතේම ආර්යයන්. ආර්යයන් කියන්නේ ඒකත් ඒකත් වචනයක් විතරයි. ඇත්තටම සත්‍ය අවබෝධ කරගන්නකොට තමයි ආර්යයන් කියන්නේ. ඉතින් ඒකම තමයි ඒ ඒ වාක්‍ය තුල ඔබට දක්න ලැබෙන්නේ යම් පරේ සුඛතෝ ආහු තදරියා ආහු දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ ආහු තදරියා සුක්ඛතෝ විදු. එතකොට අපි ඊගාව කොටසට එමු. ඊට පස්සේ දැනීමට දුෂ්කර වූ දාම් දකිව්. මේක දකින්න පාසු නෑ. මේක දුෂ්කරයි. ඒ ධර්මතාවය, ලෝක ධර්මතාවය, දෙයක් නැති බව, කෙනෙක් පුජ්‍යලයක් නැති බව, සිතක් කියලා දෙයක් නැති බව. මේක සිස්ටම් එකක්. මේක හැදෙන ආකාරය. සබහාදාම හරියට දේදුරු පායනවා වගේ. අර ගඟ ගලනවා වැස්ස වහිනවා හුලඟ හමන ඒ වගේ මේ ස්පාක් වෙන වේගය තුල ගොඩ නැගෙන ආත්මය කියන ඒ නිකන් ආරෝපණේ අපි කියන එකට චිත්ත ආරෝපණය කියලා. ඒක අපි කියන මිලිවොට් පහ කරන්ට් එකක් සුසුම්ඥාවසේ දුවන්නේ මේ ස්පාක් වීම. නැති දෙයක් තියෙනවා දැන දැනීම. ඒතර ඒක තමයි රූපාන්තිකෝ අසරූපං කියන්නේ. එතකොට මෙන්න මේ දැනීමට දුෂ්කර වූ මේක දකින්න බෑ. මේක දැකීම පාසු නෑ. දැකීමට දුෂ්කර වූ මේ ධහම දකිව්. දකිව් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක අපි ගත්තොත් එහෙම දැන් සූත්‍රයෙන් අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම පස්ස ධම්මං දුරාජානං සම්මුලෝ හෝති සම්මුලෝ හත්ත අවිද්දසු දැන් ඊගට අපි ගත්තොත් එහෙම මෙහිලා නුවණ නැත්තේ මුලා ඌයේ වෙයි. ඒ කියන්නේ මේ දුෂ්කර වූ ධර්මතා මේ සත්‍ය ධර්මතාවේ නොදැක්කොත් ඒ කෙනා මුලා ඌෙක් වෙනවා. ඒක තමයි අපි කිව්වේ පස්ස ධම්මෝ දුරාජානං සම්මුලා සම්මුලා කියන්නේ මුලා වෙන කෙනා අවි අවිද්දසු අන්න ඒ කෙනා මුලා ඌෙක් වෙනවා. අවිද්දසු එතකොට ඊගාට කියනවා නිවුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතක්. ඒ කියන්නේ ඒ කෙලෙසුන්ගෙන් වැසුණු. ඒ කියන්නේ දැන් මේ අපිට දැන් තණ්හාවක් තියෙනවනේ ආසාවක් තියෙනවනේ. අයි දෙයක් තියෙනවා කියලා ගත්තනේ. ඒක ඒක ඒක ඒකට කැමතිනේ. ඒක අකමැතිනේ. අන්නේ කෙලෙස්. රාග දේශමෝ කෙලෙස්. ඒක තමයි තණ්හාව. ඒක අත්තර ගන්න බෑ. ආමි දැන් දැන් ඔබට මුලින් දරුවෝ හිටියද? ගියක් තිබුණාද? ඔබ ඉපදෙනකොට මොනවත් තිබුණාද? නැහැ. ඊට පස්සේ ඔබ හැම එකක්ම අල්ල ගන්නවා. ඊට පස්සේ රූපය අල්ල ගන්නවා. ඊට පස්සේ බඩු මුට්ටු අල්ල ගන්නවා. ඊට පස්සේ අර පහේ සිස්සත් ඕලවල ඒල ඊට පස්සේ අර අර ලොකු අයගේ අර දකින්න දේවා පොඩි අය තීන විදිහට දකිනවා. ඊට පස්සේ ඒව කරගන්න යනවා. ඊට පස්සේ දොස්තරයි කියලා හිතාගෙන ඒ හීනේ දකින්න ඉන්න කෙනා ඒ විභාග කළා ඒව කළා අරක දා ගන්නවා. ඊට පස්සේ මාන්නය තුල බැජ වෙනවා. ඊට පස්සේ ඒක හදාගත්ත දෘෂ්ටි අතරමං වෙනවා. ඊට පස්සේ දන්නේම නැතුව දිරලා පොළොවට වැටෙනකන් ඊට පස්සේ හුස්ම අරකට අඬනවා. හොටු පෙරාගෙන අඬනවා දරා ගන්න බැරුව බැලුව ආපු ඔය අදාගත් බලනකොට ඔක්කොම ඉඳලා තියෙන දෘෂ්ටි එක. ඒ මේ මෙන්න මේක නොදන්නකම්. එතකොට මේ අල්ලගත් එක. ඒ කෙලෙසුන්ගෙන් වැසෙන එක, තණ්හාවෙන් වැසෙන එක, ඒකට රැවටෙන එක. අන්න මේ සත්‍ය නොදන්නා කෙනා, ඒ දහම් නොදන්නා කෙනා ඝන අඳුරේ දුක් විඳී කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒකයි ඒ කියන්නේ නිව්තානං තමෝ හෝති අන්ධකාරෝ අන්න ඝන අන්ධකාරේ අපස්සාන. ඒකට අද වැටෙනවා. ඊට පස්සේ ආයි මත ඔන්න බුදුන් වහන්සේ පැහැදිලි කරනවා දක්න දැන් මේ දක්නා සත්පුරුෂයින්ට ඒ සත්‍ය දක්නා සත්පුරුෂයින්ට එලියක් මෙන් මේ සත්‍ය ධර්මා ලෝකේ ඒ විද්‍යා ලෝකේ ඒ අවිද්‍යා ඝනදොර මිත්‍යා දෘෂ්ටික භූමියේ ඒ මුකුත් නොදන්න මෝහයට ඒ කියන්නේ මෝග ඝන අන්ධකාරයේ ඉන්න ඒ අසුර පෘ탁ජනයාට අන්න මේ සත්‍ය ඒ සත්‍ය දකිනවා නම් ඒ මහා සත්පුරුෂයාට ඒක මහා අප්‍රඥා ලෝකයක් විදියට විද්‍යා ලෝකයක් විදියට ඒ එලියක් මෙන් ඒ සත්‍ය ලෝකයේ තුල ඔහු සත්‍ය දකිමින් සුවසේ වාසය කරයි කියනවා. අන්න ඒ ඒ වාක්‍යයට අපි ගියොත් සත සසං සතංච විවටං හෝති ආලෝකෝ පස්සතා මීච අනේ ආලෝකයේ ඒ තුල පස්සතා මීච එතකොට ඒ සුවසේ වාසය කරනවා ඒ දක්න කෙනා සත්පුරුෂයා ඒ එළිය සත්පුරුෂයින්ට එළියක් මෙන් ඒ ආලෝකයේ විවර වෙයි. ඒ සත්‍ය ආලෝකය කියන්නේ සත්‍ය දකින්න ආලෝකේ. මේ බොරුවක් කියලා දකින්න එක. ඒක ලේසි නෑ. ඇයි මේ සියල්ල මේ අල්ලන්නේ මේ තියෙන්නේ මේ මේ මම ඉන්නේ කොහොමද නෑ කියන එක. ඔහොම නෑ කියන එක නෙමෙයි. ඕක ඔබ හිතන බව, හිතන දෙයක් බව නොදන්නාකමයි මෙතන තියෙන්නේ. බාහිර තියෙන මහ භූත අපිට පේනව නෙමෙයි. අපි කියන්නේ මේ අඹගා, මේ මාර්ගා. ගහ කියන්නේ මම අඹගා මම මාර්ගා කියලා. අපි කියන්නේ කියන්නේ. එහෙනම් මෙතන ගැටලුව තියෙන්නේ අපි දාගත්ත වචන හරියද? මෙතන සුදු කෙනෙක් ආවොත් වෙනින් වචන කියනවා. පුටු මේසයන්. එහෙම දෙයක්ද? චීන කෙනෙක් ආවොත් තව શબ્දයක් දානවා. ඒකද තියෙන්නේ. දෙමළ කෙනෙක් ආවොත් තව શબ્දයක් දානවා. ඒකද තියෙන්නේ. ඔය ඔක්කොම වචන බොරුවක් වෙනවා. භාෂාව බොරුවක් වෙනවා. ඔය හිතර දේවල් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. එතකොට මිත්‍යා දෘෂ්ටියේ රැවටිලා එක එක්කෙනා මරාගන්නේ මම මේක මම මේක මම අරයා මම මෙයා එයා මගේ නෙමෙයි මෙයා මේ ඔක්කොම තියෙන්නේ මේ දෘෂ්ටියේ අන්ධකාරය ඉරවුණු අර දෘෂ්ටිගත ඒ ඒ ඇත්තටම වගේම දුක් විඳින මිනිහා නිර්මාණය වෙන්නේ මෙන්න මේ ආකල්ප මෙන්න මෙන්න මේ නොදන්න කම නිසා සත්‍ය නොදන්න කම නිසා එහෙම දෙයක් ලෝකේ කොහෙවත් නැති බව අවබෝධයක් නැතිකමයි දුක් විඳින්න හේතු වෙලා තියෙන්නේ. ඒ සත්වයාගේ දුකට හේතුව අවිද්‍යාවයි සත්‍ය නොදන්න කමයි. අන්න ඒකයි බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ ඒ සත්පුරුෂයාට මේ සත්‍ය එලියක් ආලෝකයක් වගේ දැනෙනවා. එතකොට දහම්මි අදක්ෂ වූ ඒ මුර්ගයෝ අන්න බුදුන් වහන්සේ වචනේ භාවිතා කරනවා. ඒ ධර්මයේ දොඳන්න සත්පුරුෂවත් අදර්ශ මෝහගන අන්ධකාරයේ ඉන්න මුර්ගයෝ කිය. මුර්ගයෝ ළඟ ඌද ඒ දහම ඔවුන් නොදකිත්. ඔවුන්ගේ ළඟම තියෙනවා මේ පරම සත්‍ය. ඔවුන් දකිනවා. ඔවුන් දැක දැකත් නොදැක්කාසේ ඒ සැපයි කියලා හිතාගෙන රැවටිලා ඒ හීන ඇතුලේ හීන දකිනවා වගේ ඒ මායාවට කොටු වෙලා මායාව ඇතුලේ ඇත්තක් දකින්න හොයනවා. හීන ඇතුලේ කවදාවත් ඇත්තක් හම්බ වෙන්නේ නැහැ. සැබෑ ලෝකෙත් ඔබ දකින්නේ හීනයක් නම් ඒ හීනේ කවදාවත් සැබෑ වෙන්නේත් නැහැ. අන්න ඒක ඊගාව කොටසදී අපිට දකින්න පුළුවන්. සාන්තිකේ න විජානන්ති මගා දස් ධම්ම දස්සා ධම්මස්ස අකෝවිදා සන්තිකේන විජ්ජ විජානಂತಿ මග ධම්මස්සා කෝවිදා ඒ කියන්නේ ධම්මි ඒ අදක්ෂ වූ ඒ මුර්ගයේ මෝගයට ඒ මිත්‍යා දෘෂ්ටිකයාට ළඟ වූද ඒ සත්‍ය ධර්මයේ ළඟ තිබුණද එය නොදැනේ කියලා කියනවා අන්න භව රාගයෙන් මැඩුණු ඒ භව සෝතේට අනුව යන ඒ මාර දෙයයි කියන ලද ඒ සසරවට පැමිණිය වුන් විසින් මේ ධර්ම සුවසේ අවබෝධකට හැක්කේ නොවේ ඒ කියන්නේ දැන් මේ දේවල් තියෙනවා කියලා ගන්න එකනේ භවය කියන්නේ මේසේ පුටු ඇඳන් එහෙම තියෙනවා කියලා ගන්න එක භවය. ඒතකොට භව රාගයෙන් මත්තුණු කෙනාට මේ දරුවොත් ඉන්නවා මේවත් තියෙනවා මේවත් තියෙනවා කියලා ගත්තානේ. දැන් අල්ලගත්තානේ එනේන එක අල්ලගත්තානේ. කලින් උකුත් තිබුණ නැහැ දැන් තියෙනවා. දැන් තියෙනවා නම් දාලා යන්න බෑ. අන්න භව රාගයෙන් මත් වෙනවා. දැන් ලෝකයක් තියෙනවා මමත් ඉන්නවා භවරාගෙන් මත් වෙනවා අන්න ඒකෙන් භවසෝතේට අසු වෙනවා ඒ කියන්නේ ඒක ගහගෙන තව තව හිතනවා සිතුවිලි මවනවා තව තව දේවල් වැඩි කරගන්න යනවා ඉතින් ඒකෙන් මත් වෙලා ඉන්නවා අන්න ඒ ඒ භවසෝතේට අසු වෙලා යන ඒ මාර දෙය කියන්නේ දැන් මරණයක් තියෙනවා හැමතැනම මරණයක් තියෙනවා ඒව නැති වෙන එකත් මරණයක් තමන් නැති වෙන එකත් මරණයක් ඒතර මරණයක් දැක දැක මරබියෙන් ජීවත් වෙනවා ඒතර මැරෙන්න කෙනෙක් ඉන්නවා දැන් මෙතන මරණයක් කියලා දෙයක් නැහැ මැරෙන්න කෙනෙකුත් නැහැ නමුත් මේක අවබෝධ කර කරන්න හැකියාවක් නැහැ. අන්න ඒ කෙනා මරණයක් තියෙනවා කියලා හිතාගෙන මර බියෙන් ජීවත් වෙනවා. ඒ කියන ලද්ද සසරවට පැමිණිය වුන් විසින් මේ ධහම සෝසේ අවබෝධ කළ හැක්කේ නොවේ. ඒ කියන්නේ භව රාගයට මත් වෙලා භව සෝතේට අසු වෙලා මරණයක් කරේ ගහගෙන මැරෙනවයි කියලා හිතාගෙන කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඒ සෝතේට අසු වෙලා දුක් විඳින කෙනාට මේ සසර ඕගේ මිදීමක් නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. භව රාග පරේතේහි භවසෝතානු සාරීහි මාරදෙහියානු පනේහි ඉනායන් ධම්මෝ සුසම්බුතෝ සම්බූදෝ සුසම්බුදෝ එතකොට ඒ කොටසේදී ඒ පෙන්නන්නේ මේ මේකේ දුකට වැටෙන ආකාර. ඊට පස්සේ කියනවා යම් නීවරණ පදයක් යම් නිර්වාණ පදයක් මනා නුවණින් දැන කෙලෙස් රහිතව පිරිනිවෙද්ද ඒ නිවන් පදය අවබෝධ කරන්නට ඒ රහත් උතුමන් වහන්සේලා ඒ මෙතනදී ඒ ආර්යයන් වහන්සේලාට ඇර අන් කවරෙකුට හැක්ද සුදුසු වේදයි ඔන්න දැන් ඔතන බුදුන් වහන්සේ කියනවා මේ සත්‍ය අවබෝධ කරපු කෙනෙකුට ඇර වෙන කිසිවෙකුට මේ දුකෙන් මිදීමක් සිදුවන්නේ නැහැ කියලා. කෝණු අඤ්‍යත්‍ර මරියේහි පදං සම්බුද්ධම සම්බුද්ධ රහති සම්බුද්ධ මරහති යම් පදං සම්ම සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවාති දැන් ඔතනදී බුදුන් වහන්සේ පෙන්වන්නේ යම් නීවරණ පදයක් නිවනක් සිතේ මිදීමක් සත්‍ය දැකලා ඒ ගින්න නිවීමක් සිත අභ්‍යන්තරයේ රාගදේශමෝ ගින්න නිවීමක් ඒ මේ මොහොතේම මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේක මේ මොහොතේම අවබෝධ වෙන ධර්මයක්. මේක සංකිතේ නිබ්බිදායි. අවබෝධයෙන් නිවන් දකින්නවා කියුවේ ඒ නිසයි. ඒ කියන්නේ මේ මොහොතේම මේ ඇහෙන මොහොතේම ඒ රාග දේශ මොහ ගින්න නිවිලා මහා සාන්ත සෝයෙන් කටයුතු කරනවා කියප එකයි මේ තව විදිහකින් කියනවා යම් නීවරණ පදයක් මනා නුවණින් දැන කෙලෙස් රහිතව පිරිනිවෙද්ද ඒ නිවන් පදය අවබෝධ කරන්නට ඒ ආර්යයන් වහන්සේලාට ඒ සම්බුද්ධ මරහතේ ඒ සම්බුද්ධ බුද්ධත්වයට ඒ වත්වනේ බුද්ධ පුත්‍රයින්ට කියන එක කියනවා. ඒ අන්කවරෙද්ද කියන එක කියනවා. එතකොට ඒ ආර්ය භූමිය හඳුනන ඒ අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කියන තැන ඒ සියලු දුකෙන් මිදෙන ඒ ඒ සත්‍ය අවබෝධ කිරීම තුළ සියලු දුකෙන් මිදෙන බව පැහැදිලි කරනවා. කෝරු අඤ්ඤත්‍ර මරියේහි පදං සම්බුත්ත මරහති යම් පදං සම්බන්ධ ඥාය පරිනිබ්බන්ති අනාසවාති. ඒ ආශ්‍රව කෙලෙස් කරන්නේ ඒ අනාශ්‍රව සීනාශ්‍රව රහතන් වහන්සේ. එහෙනම් ඒ තමයි මේ මේ සගාය සූත්‍රය තුළ අපිට දකින්න ලැබෙන කාරණා. එතකොට බොහෝ අය ඇත්තටම මේ ධර්මයේ ගැන අවබෝධයක් නැතිව මේ මේ අර මිත්‍යා දෘෂ්ටිය කියලා අර පොඩි ළමයින්ට උගන්වනවනේ අර මේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ මේ දහම් පාසල් පිරිවෙන්වල උගන්වන ආකාරය. එතකොට මෙලවක් නැහැ, පරලවක් නැහැ. මෙම මෙහෙම දිව්‍ය ලෝකයක් නැහැ, නිර්යක් නැහැ. මෙහෙම කියන එක මිත්‍යා දෘෂ්ටියක් කියලා උගන්වනවා. හැබැයි එතනදිම උගන්වනවා නම් හොඳයි ඒකේ දෙපැත්තම. ඒකට හේතුව ඒ ළමයා එතකොට රැවටෙන්නේ මේ සත්‍ය අවබෝධයක් නැති අය මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට ඇත්තටම එයාට නැවත උපතක් තියෙනවා. එයාට දිව්‍ය ලෝකයක් තියෙනවා. අයියා මිත්‍යා දෘෂ්ටිය තියෙනවා කියලා හිතනවා. ඒ හිතනකන් ඒවා තියෙනවා. එතන නිර්යයක් තියෙනවා. එතන දිව්‍ය ලෝකයක් තියෙනවා. එතන මනුස්ස ලෝකයක් තියෙනවා. අයියේ. එයා මිත්‍යා දෘෂ්ටිකයි. එයා හිතනවා එහෙම තියෙනවා කියලා. හිතනවා නම් ඒ සංඥාව තුලයි එවැනි චිත්ත ස්වභාවයක සැකස්මක් තියෙනවා. ඒ සැකස්ම අපි කිව්වා අර පෙන්නවා අපි ශක්තිය ඇතුලේ සකස් වෙන ආකාරය. අපි කිව්වා මේ මොහොතේ මේ සිත තියෙන්නේ ඇඟ ඇතුලේ නෙමෙයි. අපි කෝ මේ සිත කියන එක සකස් වෙනවා. සකස් වෙලා ඇති වෙන නැති වෙන ඒ සකස් වන ආකාරය පැහැදිලි කරනවා. මේ වගේ පුංචි දරුවෙකුට උනත් දෙපැත්තම එක මොහොතෙම පැහැදිලි කරනවා නම් හොඳයි. ඒ කියන්නේ මේ දහම් පාසලක උනත් අපි දකිනවනේ අපි දකිනවා පිරිවැනක උනත් මේ ධර්මයේ උගන්වනකොට ලොකු වරදක් සිද්ධ ඒක තමයි එක අන්තයක් පැහැදිලි කරනවා අනිත් අන්තය පැහැදිලි කරන්නේ එකට හේතුව ආબોධයක් නැතිකම. එහෙනම් එතනම පැහැදිලි කරන්න පුළුවනි. එතකොට මෙහෙම හිතනවා නම් මෙහෙම දෘෂ්ටියේ ඉන්නකම් මෙහෙම උපදිනවා. මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම ඒක තියෙන නිසායි හිතන නිසායි තියෙන්නේ. හැබැයි ඒ එතරම් උගන්නන්න පුළුවන් ඒකේ සත්‍ය දකිනවා නම් එහෙම දෙයක් නැති බවට තමන් ඒ සිත සත්‍ය දැකලා අවබෝධයෙන් මිදෙනවා නම් එයාට ඒ ඒ ඒ වෙයින් එහෙම දෙයක් එයා සත්‍ය දකිනවා නම් එහෙම දෙයක් ඒ කෙනාට නැවත උපතක් හම්බ වෙන්නේ නැහැ. නැවත උපතක කතාවක් නැහැ. ඒක නිසායි අනාගාමි කියන්නේ. ඒක නිසායි ඔතනදී ওই වචන ටික කියන්නත් පුළුවන්. ඒක නිසායි අපි අනාගාමි කියන්නේ. ඒක නිසායි සෝතාපන්න කියන්නේ. ඒක නිසායි අපි රහත් වෙනවා කියන්නේ. ඒක නිසායි අපි මේ බුද්ධත්වයේ සම්මල් අපි ඒකයි කියන්නේ බුද්ධ පුත්‍රයන් කියලා. අපි ඒකයි බුද්ධ ස්වභාවය ගැන කතා කරන්නේ. එතන මේ මේ ඕනම විදියකට ධර්මයේ පැහැදිලි කරන්න පුළුවන්. ආબોධය ඇති වුණොත් පොඩි දරුවෙකුට වුණත් ඒ දරුවා දෘෂ්ටියකට කොටු වෙනවා. එහෙම නැත්නම් ඒ දරුවා පොඩි කාලේ ඉඳන්ම දෘෂ්ටියේ ගැට ගැහෙනවා. අපිට උපතක් තියෙනවා. අපිට දිව්‍ය ලෝකයක් තියෙනවා. නිරයක් තියෙනවා. මේවා තියෙනවා. තියෙනනේ කියලා. එයාට වෙන දෙයක් දන්නේ නැහැ. එතකොට ඒක විතරයි දන්නේ. එතකොට එයා හිතනවා ඒක ඒක තමයි එහෙනම් වෙන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. හැබැයි ඒක දෙකම කියලා දුන්නොත් ඒ පොඩි කාලෙදිම කියන්නේ මේ ධර්මයේ තියෙන සමාජයක විතරයි ඒක සිද්ධ වෙන්නේ. මේ ධර්මයේ ගිලිහුණු සමාජයක ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්නවා. නමුත් ඒකට යන්න පුළුවන් නම් හොඳයි. සමාජයේ තැනට යනවා නම් හොඳයි ටිකෙන් ටික. ඒ කියන්නේ අවබෝධය තියෙන තැනට. ඒතර වැඩි ටිකේනත් අවබෝධයක් සහිතව දරුවෙකුට උනත් කියලා දෙනවා. පුතේ මේවා අපි මෙහෙම දුෂ්ටයක මෙහෙම තියෙන තැනක මෙහෙම තියනවා කියලා ගන්න නිසායි උපදින්නේ. හැබැයි මේව අපිට තියෙන බව දැනෙනවා පුතේ. ඒක නිසා අපි තාම මේකෙන් මිදිලා නැහැ. ඒක නිසා අපිට එහෙම වෙන්න බොහෝ වෙලාවට එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි ගැන හිතලා කටයුතු කරන්න ඕනි. ඒක නිසා අපි මේම නරක දේවල් වලින් වළකින්න ඕනි. මොකද ඒව තුල සිද්ධ වෙන ඒ දේවල් නිසා අර කර්මපතේට අපි අසු වෙනවා. එහෙම වුණොත් පුතේ අපි කර්මපතේ තුල දුක් විඳින සිද්ධ වෙනවා. ඒක නම් පුතේ අපි ඒක දැනගෙන කටයුතු කරන්න ඕනි කියන එක. අනේ එතකොට ඒ දරුවා දැනුවත් වෙනවා. අපි තාම මේ ලෝකයේ ඇත්ත කරගෙන ඉන්නකම් අපිටත් මේ දුගතිය උරුමයි. එහෙනම් අපි දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් අපි දුකෙන් මිදෙන ඕන නම් අර පුංචි දරුවට වුණත් මේ දේවල් ගැලපෙනවා. මේ දේවල් සාමාන්‍යයෙන් අවුරුදු 7 8 9 10 වෙනකොට මේ දරුවෝ කල්පනා කරනවා. මේ දරුවෝ දැන් දෘෂ්ටියට ඔබලා දැම්මොත් එම් වෙන්නේ ඒ දරුවෝ 8 9 වෙනකොට ඒ දරුවා හිතන්නේ අර අන්තයකට ගිහිල්ලා. එතකොට ඒ දරුවා නිවන පිළිගන්නේ ඒ දරුවා නිවන ගැන දන්නේ නැහැ. ඒ දරුවා නිවන් මගක් ගැන දන්නේත් නැහැ. ඒ දරුවා මේකේ සත්‍ය දන්නේත් නැහැ. ඒ දරුවා මිත්‍යා දෘෂ්ටියේ. එතකොට මොකද වෙන්නේ? ඒ දරුවා කොච්චර ඉගෙන ගත්තත් කොච්චර දැනුම තිබ්බත් ඒක මිත්‍යා දෘෂ්ටික දැනුමක්. කෝච්චියට බෙල්ල තියලා සීදී විනාසා ගන්නවා. ඒකයි මේ සමාජයේ ගිහින් තැන. ඒ තමයි මේ සමාජයේ යන තැන. අයි මේ එක්කෙනෙක්වත් සම්මාදිටියට ගන්න මේ සමාජයේ පණිවිඩය දෙන්න දන්නේ නැහැ. මේ දන්නේ නැහැ මේ මොකද්ද මේ ධර්මයේ කියලා. ධර්මයේ තුල පෙන්වන්නේ මේ සත්‍ය ලෝකයක් නෙමෙයි. මේ අපි හිතන ලෝකයක්. සිතුවිලි වලයි මේ සියල්ල තියෙන්නේ. එළියෙන් කවදාවත් මේක හම් වෙන්නේ ඔන්න ඔතන අර චිත්තේන නියති ලෝකේ කියලා බුදුන් වහන්සේ දේශනා කරපු ඒ සංකප්ප ලෝකේ සංකාර ලෝකේ අපි දකින්න ඕනේ. නැතුව මේ මරුණට පස්සේ අනිච්චාවත සංඛාර උපාදවය ධම්මින උපජ්ජිත්ව නිරුද්ධාන්ති තේසං උපසමෝසෝකෝ කියලා. අයි මේ මරුණට පස්සේ මේක ගන්න. මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි සිතුවිලි අනිත්‍යයි කියන එක. අනිච්චව සංකාර. එහෙනම් උපාද එතන එතන අපි ඉපදෙනවා මැරෙනවා මේ සිත කියන එක. සිත හැමතැනම ඉපදිපිදි මැරෙනවා කියන මරණයක් කියලා දෙයක් නැහැ කියන එකයි ඕකේ තියෙන්නේ. දැන් ඕක මරණ මලගෙදට ගහන්නේ ඇයි? ওই රහතන් වහන්සේගේ ස්වභාවය. මේ තරම් අන්ධ බාල තැනකට මේ සමාජයේ තල්ලු වෙලා තියෙන එක හරි ලැජ්ජයි. හරිම පුදුමයි. කොයිතරම් මිත්‍යා දෘෂ්ටි කාන්තාරයකද මේ සමාජයේ වැළලිලා තියෙන්නේ. ඒකයි සියවස් ගණනාවකට පසු මේ සත්‍ය එලි කරමු කිව්වේ. ඒකයි සියවස් ගණනාවක්ම මේ සත්‍ය ධර්මයේ ගිලිහිලා තිබුණු බව කිව්වේ. කවදාවත් බුදු සමය තුල ඔබ අහලා තිනවද මේ මරුණු මරුණු මේ කුණු කයකට අනිච්චාවද සංඛාරා උපාදවය දමන උපජිත නිරුජන්ති කියලා කුණු කයකට ගහනවා. අර බුදුන් වහන්සේ පිරිනුවම් පාන මොහොතේ රහතන් වහන්සේලා පිරිනුවම් පානකොට මේ සත්‍ය නේද මේ කියන්නේ. ඇයි? බුද්ධ කියලා කියන්නේ ශුන්්‍යතාවේ දෙයක් නැති බව. එතන එතන ඇති වෙන නැති වෙන සිත දකින්නේ. ඒකයි ওই වාක්‍යය තියෙන්නේ. අනිච්චාවත සංඛාර උපාදවය ධම්මිනු. මේ සියලු සිතුවිලි අනිත්‍යයි. ඇති වෙන තැනම නැති වෙනවා. පවතින සිතක් නැහැ. උපජ්ජිත්තා නිරුද්ධයන්. තේසං උපසමෝස. ඒසා ඒක දකිනවනම් මරණයක් නැහැ කියන එකයි ඔය කියන්නේ. සදා අමරණීයයි කියලා කියන්නේ. සදා අමරණීය කියන්නේ මේ මොහොතේ මැරිලා නෙමෙයි. මරණයන් පස්සේ යන එකක් බුදුදහමේ නෑ. බුදුදහමේ තියෙන්නේ මේ පච්චුප්පන්න ධර්මයක්. මේව වචන කොටක් නෙමෙයි මේ දැන් දකින්නේ සාන්දිටික ධර්මයක්. මේ දැන් අවබෝධ වෙලා මේ දැන් ලෝතුරු සෝයේ විදිනවා. ඒ සාන්ත සෝයේ අවබෝධඥානය තුළ ඒ ඒ අවබෝධය තුලයිපත් වෙන්නේ. ඉතින් මේක මේ දෘෂ්ටිකාන්තාරයක්නේ. ඒකනේ මේ ඔය ඔක්කොම මරාගන්නේ ආර වෙනයි මේ වෙනයි කියලා. එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ මේ ධර්මය අවබෝධ මේ ධර්මය අවබෝධ වෙනකොට තමන්ගේ සිතින් පිට කිසි දෙයක් හම්බ වෙන්නේ ඒක නිසා බාහිරින් හොරකම් කරන්න මරා ගන්න කිසිම දෙයක් හම්බ වෙන්නේ. හැබැයි මේ ධර්මය ආબોධ වුණාට පස්සේ මේ සමාජයේ කටයුතු කරනකොට අර අම්මා කෙනෙක් සෙල්ලම් ගෙදර දරුවන්ට සෙල්ලම් බත්තු එලා දෙනවා වගේ තමයි වැඩ සිද්ධ වෙන්නේ. අවබෝධය කියන්නේ පුදුමාකාර අවබෝධයක්. ඒ තුල මේ මිනිස්සු නිකන් ඔය කරන කියවන ඒවා කරන දේවල් පොඩි ළමයි වගේ වෙනවා. පුංචි දේවල් වෙනවා. මේක මහා අවබෝධයක්. කිසි කෙනෙකුට එතනට ලං වෙන්න ලේසි නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක අවබෝධ කරගත්තොත් කවුරු හරි ඒක පැහැදිලි කරත් අන්න ඒක පොඩ්ඩක් විමර්ශනය කරත් අධ්‍යයනය කරත් ඒක ඒ කෙනාටත් අවබෝධ වෙනවා. ඒක නම් ඒකාන්තයි. ඒකට සිත සකස් වෙන එක නම් පහසු නෑ. සතෙකුට සිව්පාවෙකුට බැරි වුණාට මිනිස්සෙකුට මේ සත්‍ය ධර්මය වැටෙනවා. ගහකොළ ඉල ඉරට හඳට මලට නොතේරුණාට මේක මිනිස්සෙකුට තේරෙනවා. සත්වකුට සිව්පහායෙකුට නොතේරුණාට මේක මිනිස්සෙකුට තේරෙනවා. මේකේ සත්‍යයක් තියෙනවා ඒ සත්‍ය ධර්මයේ සොයාගත යුතුයි කිය. ඒකයි කිව්වේ මේ ලෝකේ තව නොබෝ කලකදී සියලු ආගම් බිඳ වැටෙනවා. මේ ලෝකයේ අවසානය ඔබට දකින්න ලැබෙවි. අවුරුදු තව 100ක් 200ක් ගියොත් ඔබට ඒක ඔබට ඒක උපකල්පනයකින් හරි දකින්න ලැබෙයි. මේ ලෝකේ දෙයියෝ මැව්වයි කියන එක බොරුවක් වෙනවා. මෙච්චර ග්‍රහලෝක තියෙනවා මෙච්චර ලොකු විශ්වයක් කොහෙද ඔක මවන්න පුළුවන් එහෙනම් මේ යුද්ධේ නවන්න කියන නවත්තන්න කියන්නකො දෙයියන්ට කවදාවත් වෙන්නේ පුළුවන් නම් කරන්න කියන්නේ කවදාවත් වෙන්නේ ඒකට හේතුව සබහාදාම මේක එහෙම දෙයක් නෑ බොරු ගොඩක් බොරු ගොඩක අතරමං වුණු මිනිස් සංගතියකට අතරමං වීම තුළ වෙන දෙයක් නෑ රැවටීම මිසක් මිත්‍යා මායාව මිසක් ඔවුන්ට සත්‍යයක් කවදාවත් හම්බ වෙන්නේ නෑ මේ ලෝකයේ අවසාන ඉතුරු වෙන්නේ එකම එක දෙයයි. මේ මිනිස් සංහතිය එතනට යනවා. මොකද්ද ඒ? ලෝකේ ආගම් සේරම බිඳ වැටෙනවා. එක ආගමක්වත් මිනිස්සු විශ්වාස කරන්නේ නැති වෙනවා. අන්න එදාට මිනිස්සු එනවා තැනකට. මොකද්ද සත්‍ය කුමක්ද කියන එක. සත්‍යද නැද්ද? සත්‍ය දන්න අයයි සත්‍ය නොදන්න අය කියලා කොටස් දෙකක් මේ ලෝකේ ඉතුරු වෙනවා. මේ ලෝකේ කැරකෙන්නේ ඔතනටයි. ඇයි මේ අද මේ බොරුවට මේ පොඩි පොඩි පොඩි පොඩි දේවල් වලට මේ ඔච්චර දඟලන්න ඕනේ නැහැ. මේ ලෝකේ කැරකෙන්නේ ඔතනට. සියලු ආගම් බිඳ වැටෙනවා. එක ආගමක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ධර්මයක් තියෙනවා. ඒක බුද්ධ ධර්මය කියලා කියන්නේ ඒක අපි පිළිගන්නවා. ඒකට කියන්නේ සත්‍ය ධර්මය කියලා. ලෝකයේ අවසානයේ සත්‍ය කියන එක ඉතුරු වෙනවා. සත්‍යද නැද්ද කියන සත්‍ය දන්න අයයි සත්‍ය නොදන්න අය කියලා කොටස් දෙකක් ඉතුරු වෙනවා. ඔය දේ තමයි මේ ලෝකයේ අවසානයේ මිනිස් සංගතියේ අවසාන කාලේ සිද්ධ වෙන්නේ. ඒ මිනිස් සංගතියේ අවසාන යුගයේ ලඟ වෙලයි සිද්ධ වෙන්නේ. ඒකට වැඩි කාලයක් නැහැ. තව අවුරුදු 200ක් 300ක් එහාට යනකොට ඒ ඒ ටික වීගෙන එන කාලේ ලඟ වෙනවා. ඔක්කොම ආගම් බිඳ වැටෙන්න ගන්නවා. අවුරුදු 100යි 150යි යන්නේ 200 ලඟ වෙනකොට ආගම් බිඳ වැටෙන්න පටන් ගන්නවා. වැඩි කාලයක් නැහැ. ඔබට ඉන්න පුළුවන් නම් પરම්පරා 6ක්. හත්වෙනි પરම්පරාවේ ලෝක ආගම් බිඳ වැටෙනවා පේනවා. තව අවුරුදු 200යි 300 යනකොට ආගම් බිඳ වැටෙනවා. ඒක ඔබට දකින්න ලැබෙයි. එහෙමනම් තෙරුවන් සරණයි